නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දස ශික්ෂාපදය තුල තුන්වැනි ශික්ෂාපදය අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන තථාගත පණිවිඩය භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්‍යයට දේශනා කළේ ඇයි ඒ ශික්ෂාපදය කරන කොටගෙන මේ ලෝක සත්‍යාගේ නිවීම ඇති වෙන්නේ කෙසේද මේ ශික්ෂාපදය අපගේ දෛනික ජීවිතයේ කටයුතු වල මොන විදිහේ සම්බන්ධකමක් පවත්නවාද කියන එක පිළිබඳව අද අපි සාකච්ඡාවට භාජනය කරනවා. ඉස්සෙල්ලාම අපි දැනගන්නට අවශ්‍යයි මේ ශික්ෂාපදයේ තියෙන යථාර්ථය. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියන සිකපදය බ්‍රහ්මචර්යා කියන ශික්ෂා පදයේ විරුද්ධාර්ථය. එහෙනම් යම්කිසි කෙනෙක් බ්‍රහ්මචර්යාවේ යෙදෙන්නේ නැත්නම් බ්‍රහ්මචර්යා ජීවිතය ගත කරන්නේ නැත්නම් එයාට අපි අයන්නක් එකතු කරලා අබ්‍රහ්මචර්යා කියන එක කියනවා. එයා අබ්‍රහ්මචාරී. බ්‍රහ්මචර්යාවක් නැහැ. එහෙනම් මේ Brahmacharyaවේ අවශ්‍යතාවය ඇති උනේ ඇයි කියන ප්‍රශ්නේ දැන් අපිට තියෙනවා. ඇයි මේ Brahmacharyaවට මෙච්චර තථාගතයන් වහන්සේලා මුල් තැන දෙන්නේ? ඇයි මේ ලෝකේ සෑම විනයාචාර්ය කෙනෙක්ම මේ Brahmacharyaවට විශේෂත්වයක් සලකන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ඉපදෙනකොටම ඉපදෙන්න කාලයකට කලින් ඉඳලාම ගොඩාක් ශ්‍රේෂ්ඨ 이르දිමතුන් හිටියා. ඒගොල්ලෝ විශේෂයෙන්ම ආරක්ෂා කරපු ශික්ෂාපදයක් තමයි මේ Brahmacharya සීලය. අදටත් තපෝවනේ ඍෂිවරු, යෝගිවරු, මුනිවරු භාවනා කරන අය ඒ සියලෝම දෙනා ගොඩාක් විශේෂත්වයෙන් රකින්න සීලය Brahmacharya වේරමණී සික්ඛාපදය. එහෙනම් මේ ලෝකයේ සෑම කෙනාම මේ ශික්ෂාපදයට ගරුත්වයක් දෙනවා. මේකම තමන්ගේ ජීවිතේ බවට ඉ타ගෙන වඩන પરම්පරාවකුත් ඉන්නවා. එහෙනම් ඒ પરම්පරාවල් වල පැවැත්ම අඩුයි, ඇයි දරුවෝ අඩුයි? ඒගොල්ලන්ගේ දෛනික වැඩ කටයුතු බොහොම සරලයි. බොහොම සීමිත කණ්ඩායමක් ඉන්නේ પરම්පරාවල. හැබැයි ඒගොල්ල මේ ලෝකේ ප්‍රඥාව අතින් ගත්තාම ඉහළම කණ්ඩායමක්. රජ්ජිරුවත් ඒ කට්ටියගෙන් උපදෙස් අරගෙන තමයි රජකම් කරන්නේ සෑම රාජධානියකම අග්‍ර ප්‍රෝහිත උපදේශකයා කවුද කියලා බැලුවම ඒ પરම්පරාවෙන් කෙනෙක්. එනම් මේ බ්‍රහ්මචර්යාව කියන සීලය අපගේ නිර්වාණ මාර්ගයට කොහොමද මෙච්චර සම්බන්ධකමක් පවත්වන්නේ මේ සීලයේ තියෙන වැදගත්කම කුමක්ද කියලා බලනකොට මේ කාමය කියන ඒ කාම සුකල්ලිකානු එම කියන යෝගයට අදාළව අදපු සිකපදයක්. එහෙනම් අපි මේ ලෝකේ පංචකාමයන් පිනවන කාමසුකල්ලිකාන යෝගයේ විඳීම පිළිබඳව අද අදාපු විනය ධර්මයක් තමයි මේ බ්‍රහ්මචර්යා සීලය. එහෙනම් ඉස්සෙල්ලාම අපි අබ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යා කියන එක කතා කරන්නට කලින් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදේ කතා කරන්න ඕනේ. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදේ කතා කරන්නට කලින් මේ පංචකාමයන් පිළිබඳව කතා කරන්න ඕනේ. එනම් මේ පංචකාමයන් තමයි මේ ලෝකේ ඇසකන දිවනාසය සම පිනවන කාමයන්. එනම් අපි යම්කිසි දෙයක් මේ ඇස් දෙකෙන් බලලා මේ ඇස් දෙකෙන් අපි වින්දනයක් ලබලා මේ ඇස් දෙක කරන කොටගෙන මේ ලස්සන කාමය අපි විඳිනවා නම් අපගේ ඇස් දෙක අපි මත් කරනවා නම් අන්න එතන අපේ ඒ ලස්සන කාමේ නැත්නම් දසුන් කාමයේ කියන අලංකාර කාමයට අපි අවු වෙනවා. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට ලස්සන මීරි වචන වලින් සංග්‍රහ කරනකොට ඒ වචනවල තියෙන shabdයට ඒ සංවරභාවයට අලංකාරයට මිහිරිභාවයට අපි මත් වෙනවා. ඒකට අපි කියනවා ශබ්දකාමයේ කියලා. ඒ වගේ තමයි ගොඩාක් සුවඳවත් දේවල් අපේ නාසය ස්පර්ශ කරනකොට අපි මේ සුවඳට මත් වෙනවා. ඒකට කියනවා ගන්ධකාමයේ කියලා. ගොඩාක් රසවත් දේවල් ලුණු ඇඹුල් එක්ක උයලා පියලා අපට කන්න දෙනකොට මේ දිවට රස වැදෙනකොට අපි මත් වෙනවා ඒකට කියනවා රසකාමය කියලා එහෙනම් අපට ඇඟීමක් ඇති වෙනකොට ඇඟීම් වලට වහල් වෙනකොට අපි මත් වෙනවා ඒකට කියනවා ස්පර්ශකාමී කියලා. එහෙනම් දැන් අපට තේරෙනවා මේ ලෝකයේ කාමයන් අයක් තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ අයවෙනි කාමයේ පිළිබඳව කතා කරන්නේ පංචකාම ධර්ම පිළිබඳ පංච නීවරණ ධර්ම පිළිබඳව එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඇයි මේ පාගන විශේෂයෙන් සාකච්ඡා කරන්නේ කියලා බැලුවාම ගොඩාක්ම බරපතල කාමයේ තියෙන්නේ මේ පා තුල. සිත තුළින් අටගන්නා වූ කාමයට ආනිසංස ටිකක් අඩුයි. හේතුව එයාට සිතින් අරියටම විඳින්න බැරි නිසා. දැන් අපට බෝංචි ව්‍යංජනයක තියෙන රස විඳින්න කියලා කිව්වාම බෝංචි ව්‍යංජනය කාලා නැති කෙනෙක් කොහොමද ඒක රස විඳින්නේ? එයා දන්නේ නැහැ. එහෙනම් එයා විඳිනවයි කියලා එකක් වින්දට අරියට විඳව ගන්න බැරි වෙනවා. එහෙනම් ඒ චේතනාවට අනුව කර්මය ටිකක් දුර්වල කර්මයක් තමයි හැදෙන්නේ. කොහොමද මේ ස්පර්ශය තුලින් ඇතිවෙන මේ දිවට බෝංචි ටිකක් දුන්නොත් ඒක විකල කාලා ඒක තුලින් වින්දනය ලැබලා අර සිතට ඇතිවෙච්ච දුර්වල චේතනාව නෙමෙයි මෙයා ගොඩාක් ශක්තිවන්ත චේතනාවක් නිර්මාණය කරනවා මේක තමයි මේ සිතටත් ආයතන පාටත් අතර තියෙන වෙනස. කලින් විඳලා නැත්තම් මේ සිතට කර්මයේ ශක්තිමත් ලෙස හදන්න බෑ. දුර්වල කර්මයක් හදන්නේ. ගොඩාක් දුරට ඒවා අවෝසි කර්ම වෙන්න පුළුවන්. හැබැයි ආයතන පා එහෙම නෙමෙයි. ඒගොල්ල මේකෙන් විඳවලා තමයි දැනගන්නේ. එහෙනම් කර්මය ගොඩාක් ශක්තිමත්ව ඇදෙන නිසා මේ පා අදන්ට අවශ්‍යයි අනිවාර්යයෙන්ම. එහෙනම් මේ ඇස කියන කාමයේ දිහා බැලුවාම අපි යම්කිසි මිනිස්සු දිහා රාගයෙන් බලනකොට ඒ රාග සිටිවිල්ලෙන් කාම මිත්‍යාචාරය වෙනවනම් ලෝභය පාළ වෙනවනම් තෘෂ්ණාව ඇවිස්සෙනවනම් ඒ චේතනාව ඒ තරම් බරපතල කර්මයක් උනේ මේ ඇස එතන මූලාසනේ ගත්ත නිසා. දැන් ඇස් දෙක පියාගන්න දැන් අපි කියනවා මෙතන කාන්තාවක් ඉන්නවා. ඒ මිනිස්සු කල්පනා කරනවා කවුරුත්ම නැහැ මේ කියන සම්පූර්ණ බොරුනේ. මෙතන කවුරුත් එහෙම නැහැ. ඒත් අපි කියනවා ඇස් දෙක පියාගන්න කාන්තාවක් ඉන්නවා වාගේ හිතන්න. දැන් රාගය මෙනෙහි කරන්න. රාගය වඩන්න કોઈ මොකවත් ඇදෙන්නේ නැහනේ. ඇයි මේ ඇස කියන ආයතනය සම්බන්ධ නොවුන නිසා නිකන් ඇති වෙන්නේ නැහැ. එහෙනම් නිකම් රාගය සිතේ ඇති වෙන්න ඕනේ නම් මොනවද අපි කරන්න ඕනේ? කලින් දැකපු රූපයක් මතකෙට ගේන්න ඕනේ. හරි ලස්සනයි. එයා හොඳට කතා කළා. එයා ඒ දවස්වල අපට ගොඩාක් ප්‍රියයි. එයා අපට ගොඩාක් ළඟින් ආශ්‍රය කළා කියලා ඒම මතකයක් ළඟට ගෙනාවාම අර චක්කුවේ තියෙන ප්‍රසාදයේ කර්මය අවදි කළාම ඒ චක්කුවේ තැම්පතුව වර්තමාන කර්මයක් වටපත් කෙරුවාම දැන් ඇවිස්සෙනවා රාගයෙන්. එහෙනම් මේ කාමයන් පිළිබඳව ගොඩාක් ගැඹුරින් අපි දැනගන්න ඕනේ. එහෙම නැතුව කාමයේ සුමිච්ඡාචාර සික්ඛාපදය අවබෝධ වෙන්නේ කාමයේ සුමිච්ඡාචාර සික්ඛාපදය අරියටම විද්‍යාත්මකව දැනගත්තේ නැත්නම් එයාට බ්‍රහ්මචර්ය සීලය තුල ඉන්න බෑ. එහෙනම් එයා හැමදාම කරන්නේ මොකද්ද? අබ්‍රහ්මචර්යාව යෙදෙනවා කියන එක. එහෙනම් අපේ මේ සිත යම්කිසි වරදක් කරනවා නම් ඒ වරදට මූලාසනය ගන්න ඕනේ ආයතන පයෙන් එක්කෙනෙක්. පංචකාමයන් වලින් එක්කෙනෙක්. එහෙනම් අපි දැක්කා මේ රාගය කියන එක අපට නිකන් ඇති වෙන්නේ අනිවාර්යම ස්ත්‍රියක් දකින්න ඕනේ. ඒ ස්ත්‍රීගේ කය පිළිබඳව අපට ලෝභයක් ඇතිවෙන්න ඕනේ. নানা ප්‍රකාර බලාපොරොත්තු ඇතිවෙන්න ඕනේ. ඒක තෘෂ්ණාව වශයෙන් ඇතිවෙන්න ඕනේ. ඒ කම්පණය රාගයේ වශයෙන්පත් වෙනවා. එහෙනම් ඒම රූපයක් අපට නැත්තම් අපි කවදාවත් කාන්තාව දැකලා නැත්තම් කොහොමද අපට ඒක ඇති වෙන්නේ? එහෙනම් දැකලා තියෙන රූපයක් මෙනෙහි කරලා ඒ චක්කුව තුළ ඒ ප්‍රසාදය තුළ තියෙන පරණ මතකයන් අවදි කරලා ඒ මතකයේ තුලින් පුළුවන්කම තියෙනවා අර කාමයේ වර්ධවා ඇසිරෙන මට්ටමට මේ සිත කෙලසන්න. එහෙනම් මේවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කරනවද? එහෙම නැත්නම් අපට අනුබල දීලා කරනවද කියලා බැලුවම නෑ. මේවා කැමැත්තෙන් වාඩි වෙලා ඉතලා මෙනෙහි කරලා අපිව අපි මඩේ හොබා ගන්නවා වාගේ අපිරිසිදු කර ගන්නවා වාගේ වැඩක්. ඒ වගේම තමයි අපට ඉතෙනවා ආවලාට හොඳට බනින්න ඕනේ කියලා. ඇත්තටම මේ ලෝකේ බනින ක්‍රමවේදය පුංචි කාලේ ඉඳලා අහලා නැත්තම් එයා බනින්න දන්නේ නැහැ. එයා බනිනවා නම් කොහමද බනින්නේ? අනේ ඇයි මට මේම කතා කරන්නේ? මට මේම කතා කරා මගේ ඉතරි දෙනවන්නේ. මම පව් නේද? ඇයි මට පව් කියලා හිතෙන්නේ නැද්ද? මට එහෙම දුක් දෙන්න එපා. මට ඇඬෙනවා බලන්න. මට කය ඔක්කොම රිදෙනවා වාගේ දැන්. එහෙම ඉතින් කන්න ලව් කරනවා. ඇයි? එයාට බැනගන්න තේරෙන්නේ එයා බනිනේවත් විලාපයක් වාගේ. මිනිසුන්ට පව් කියලා එතන බලන්න මේ මිනිස්යාට බනින්නවත් තේරෙන්නේ මේකවත් මේ මිනිස්යා පුරුදු කරලා නැහැ. ඒ කියන්නේ එයා අහලා නැහැ බනින්නේ කොහමද කියලා. හැබැයි අපට හිතෙනවා බනින්න කියලා දැන් කොහමද අපි බනින්න පටන් ගත්තොත් අර මිනිස්සයා බෙල්ලේ වැලදාගෙන මැරනවා. දුවගෙන ගෙන් බස් එකට පයින්නවා. ඒ තරම් ඒ වචනවල සැර එහෙනම් වාබොන එකේ මිනිස්සයාට ඉවස ගන්න පුළුවන් වාහනයකට ඇප්පිලා ඇටකටු පොඩි වෙන එක ඉවස ගන්න පුළුවන්. මේ වචන ඊට වඩා බරපතලයි ඉවස ගන්න බෑ. එහෙනම් මේක කොහොමද මේ වචන නිර්මාණය වුනේ? සිතේ කොහොමද තැම්පත් වුනේ කියලා බලනකොට මේ සෝත ප්‍රසාදය කියන මේ කන් දෙකට ආගත්ත කැතකතා හැම දෙයක්ම සෝත ප්‍රසාදයේ තැම්පත් වෙලා තියෙනවා. මේ සෝත ප්‍රසාදයේ සෑම කතාවක්ම ගබඩා වෙලා තියෙනවා බනින්න ඕනේ කියලා කියනකොට බැනපුවා ආපුවා බැනගන්න ඒවා බලාගෙන සවන් දීගෙන එතන හිටපුවා ඔක්කොම අවදි වෙනවා මේ සෝත ප්‍රසාදයේ තුල තියෙන සේරම කතකතා ටික අර විඥාණයට ප්‍රත්‍යක්ෂ වෙලා මේ මේ වචන කියන්න ඕනේ මේ විදිහට නිඳා කරන්න ඕනේ අපාස කරන්න ඕනේ කියලා අර කාරණා ඔක්කොම සිතත් එක්ක ප්‍රත්‍යක්ෂ වෙලා අපේ වචන වලින් අපේ කර්මයේ වශයෙන් ඒවා එළියට යනවා මෙතන මේ කාරණාව වටා ගන්න ඕනේ ඒ වගේ තමයි අපි ව්‍යංජනය දිහා බලනකොට කෙලවැක් කෙරෙනවා. අපි මේක පෙර කාලා නැත්තම් මේක තිත්තද, ඇඹුල්ද, පැණි රසද මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඇයි මේ කෙලෙන්නේ? මේක කලින් කාලා තියෙනවා. මේක හරි රසයි. මේ රස කොච්චරද කියලා කිව්වොත් අපට ඌලගෙන ඉන්න බැරි තරම් රසයි. ඒක අපේ ජීවා ප්‍රසාදයේ තැම්පත් වෙලා තියෙනවා. මේ දිවේ සෛලවල ඒ රස පිළිබඳ ඒ කාමය මේකේ තැම්පත් වෙලා තියෙනවා. අරක ඇස් වලින් දැක්ක ගමන්ම රූපය විඥාණයට ගියාම විඥාණය කියනවා මේ ව්‍යංජනයට කියන්නේ පරිප්පු කියලා. පරිප්පු කියනකොටම ඒ ජීවා ප්‍රසාදයේ තියෙන පරිප්පු පිළිබඳ මතකයේ අවදි වෙලා මේක ප්‍රියමනාප ආහාරයක් මේකේ ප්‍රෝටීන් වැඩි ආවල් ආවල් විටමින් වැඩි මේකේ ගොඩාක් ශක්තිමත් ආහාරයක් හරි දිවට ප්‍රියමනාපයි කියන මතකයන් අවදි කළාම කෙලවත් කෙරෙනවා ඇත්තටම මේ සෑම කාමයක්ම අසකන දිවනාසය සම කියන පංචකාමයන් පිනවන්නේ මේ සිතට මේ පංච ආකාර ප්‍රසාදයන් වල පීඩනීය කම්පනය නිසා නේද? එහෙනම් අපේ ජීවිතවල අපි මේ කාමයන් පිනවලා තියෙනවා නම් පංච කාමයන් වලට අවු වෙලා තියෙනවා නම් මේ පෙර මතකය පොඩි දරුවෙක්ට අඬගාලා කාමයේ වර්ධව ඇසිරෙන්න කිව්වම යනවා ඒ කියන්නේ මොනවද කියලා අනේ. එයා දන්නේ නැහැ මොකවත්. ඇයි එයාට අත්දැකීම් නැහැ. හැබැයි අත්දැකීම් තියෙන කෙනෙක් යම්කිසි කෙනෙක් දිහා බලපු ගමම එයාට චේතනාව පාළ වෙනවා කාමයේ සුමිච්ඡාචාරා පිළිබඳව. ඒ කියන්නේ එයාගේ මතකයන් අවදි වෙච්ච ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම නැත්නම් වෙන මොකවත් ගැටලුවක් මෙතන නැහැ. ඒකයි සසුන්ගත කරනකොට තපෝවණයට යනකොට ඒ කුළුඳුල් දරුවා කිසිම ලෞකික දෙයකට යොමු කරන්නේ පංචකාමයන් පිළිබඳ මොකවත් එයාට දැනගන්න තියන්නේ එයාව කාමරේ කූඩු කරලා පොඩි කාලේ ඉඳලා හදලා ලොකු මාත් වෙනකොට තරුණයෙක් වෙනකොට එයාට කිසිම ඇඟීමක් නැහැ ඕනම කෙනෙක් එක්ක එයා වාඩි වෙලා කතා බහ කරනවා එයාගේ වචනවල සිතිවිලිවල ඉරියව්වල වෙනසක් වෙන්නේ එයා දන්නේ නැහැ එතන මොනවද තියෙන්නේ කියන එක එහෙම හදලා එයාව තපෝවණයට යවුවාම එයා භාවනා කරගෙන ඉන්නවා. එයාට කවදාවත් පංචකාම පිළිබඳ සිතිවිලි එන්නේ ගී ආකල්ප එන්නේ නැහැ. ගී වැඩ කරන්නේ නැහැ. එයාට මේ ලෝකයේ කිසිම දෙයක් පිළිබඳ ඇලීම් ගැටීම් නැහැ. එයා බොහොම ඉක්මනට මාර්ගයේ වඩලා ප්‍රඥාවට සමවදිනවා. හේතුව පුංචි කාලේ ඉඳලා එයාගේ කය උරු කරලා තියෙන්නේ ඒ ක්‍රමයට. නමුත් අපි භාවනා කරන්න වාඩි වුණාම අපගේ ඥාතියෝ මතක් වෙනවා. අපගේ දරුවෝ මතක් වෙනවා. මිත්‍රයෝ මතක් වෙනවා. දෙමව්පියෝ මතක් වෙනවා. එහෙනම් අපේ ජීවිතයේ අපි ඇඟුම්බර වෙලා බුද්ධිය පාලනය කරගෙන ඇඟීම් වලට ඉඩ දීලා අපි මේ පංචකාමයන් පිනවලා මේ ප්‍රසාද පයේම එකතු කරගත්තා වූ নানা ප්‍රකාර අසත්පුරුෂ ගුණාංග නේද මේ අපට වදයක් වෙලා තියෙන්නේ අපට අපගේ මාර්ගයට මේවා නේද බාධාවක් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආකාරයට අපගේ ආයතන පා පිළිබඳව අපි අවධානම යොමු කරලා බලනකොට අපට පේනවා මේ මම එකතු කරපුවා මම විඳපුවා මා විසින් විඳවපුවා මතු වෙන නිසා තමයි මේ මාර්ගය මට වඩන්න බැරි. එහෙම නැත්නම් මේ සෝතේ තුල මොකවත් ප්‍රශ්න නැහැ. මා විසින් සෝතේ එකතු කරපෝ මේ තැම්පතුවේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා වැටහෙනවා. එහෙනම් මේ කාමයේ පිළිබඳ අපිට හොඳට අවබෝධ වුණා. එහෙනම් ඇස තුල තියෙන කාමය, කන තුල තියෙන කාමය, දිව තුල තියෙන කාමය අපට හොඳටම පෑදිලි. පිච්චමල් සුවඳ විලවුන් කියලා කිව්වාම අපි කියන අනේ පොඩ්ඩක් දෙන්නකෝ මට කියලා. නෑ නෑ මට දෙන්න බෑ. කමන්නේ පොඩ්ඩක් ඇඟට පොඩ්ඩක් නිකන් තියලා දෙන්නම් කියලා. ඇයි ඒ සුවඳ කලින් මේ ගාන ප්‍රසාදය තුලින් වින්දනය කරලා මේ ගාන ප්‍රසාදයේ තැම්පතුවේ මේක තියෙනවා මේ මේ වර්ග සුවඳයි කියලා. සමහර අය පාමසි වලට ගිහිල්ලා ඒ සුවඳ විලවුන් නම කියලා ඉල්ලනවා. එහෙනම් මේ නමින් ඉල්ලන්නේ ඒ තැම්පතුවේ ඒ වින්දනය තියෙන නිසා. ඒක පිළිමද මතකයන් මේ ප්‍රසාදයන් තුල ගබඩා වෙලා තියෙන නිසා. එහෙනම් ජීවිත කාලෙම අපි මේ ආකාරයේ විඳවලා විඳවලා අපගේ කය මේ පොට්ටබ්බය ස්පර්ශයට විඳවලා අපි මේ ලෝකයේ කාමයේ නේද වර්ධවා ඇසිරලා තියෙන්නේ සෑම තප්පරයක් ගානේ. කවදාවත් කාමයේ වර්ධවා ඇසිරුන්නේ නැහැ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඇස කන දිව නාසය සම කියන ආයතන පහ ප්‍රසාදයන් මෙච්චර අපිරිසිදු වෙලා තියෙන්නේ මේවා විඳවලාම බැරි ගියලා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ප්‍රසාදයන් පාතුලින් අපි නිදාස් වෙන්න නම් කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදයේ සමාදි වෙන්න ඕනේ. කාමයේ වරදවා ඇසිරෙන්නේ නැහැ කියන එක ඉස්සෙල්ලා සමාදි වෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම අපි කියනවා කෙනෙකුට මාළු කනවද කියලා ඇහුවා මෙයා කියනවා ඔව් මම මාළු කනවා එයාට අපි කියනවා වැව් තියෙන පැත්ත පළාත යන්න එපා කිව්වම එයාට ඒක හදන්න බෑ. ඇයි? ඒක බරපතල වැඩි. අපි කියනවා මාළු කන එක විතරක් රවට්ටන්න. මාළු දිහා බලන්න පුළුවන්. මාළු වැවේ ඉන්නවා දිහා බලන්න පුළුවන්. වැව පිටියේ වාඩි වෙලා ඉන්න පුළුවන්. මාළුවා අතින් අරගෙන අල්ලලා බලලා නැවත වැවට දාන්න පුළුවන්. හැබැයි කන්න විතරයි තානම්. මරන්න කන්න බෑ අනිත් දේවල් කරන්න පුළුවන්. ඒ සික්ඛාපදේ රැක්කට පස්සේ අපි කියනවා මාළුවෝ මාළුවාගේ පාඩුවේ හිටියා දැන් තමන්ගේ වැඩක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න. දැන් එයා දන්නවා මාළුවා දිහා බලන්නත් ආනම් කියලා. ඊට පස්සේ අපි කියනවා මාළු අල්ලලා කාලා පුරුදු වෙච්ච නිසා වැව් පිටි වලින් යන්න එපා. වතුර අඩු කාලේ මාළු පේනකොට කටේ කෙලවුනනවා. අනේ ලොකු මාළුවෙක් හිටියා මරන්න චේතනා තිනවා. චේතනම් බික්කවේ කම්මං වදාමි. එන්න වැව් ඇලදොලවල් පොකුණු තිනනා පැත්ත පලාත යන්න එපා කියලා අවසාන ශික්ෂාපදේ තමයි ගැඹුරු විදියට දාන්නේ. එහෙනම් සාමාන්‍ය කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුලට ඇවිල්ලා අද ඉඳලා මම භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ කිව්වාම ඉස්සෙල්ලාම යාට පංචකාමයන් පිළිබඳ අවබෝධය විතරයි දෙන්නේ රකින්න මොකවත් නෑ යාට. පංචකාමයන් පිළිබඳව දේශනා පා කියලා එයාට අවබෝධය දුන්නාම එයා හිතන මෙච්චර බරපතල එකක්ද ජීවිත කාලේ මම මේක විඳව ඉඳෝනේ ඉඳලා තියෙන්නේ. එහෙනම් මේක එකපාරට හදන්න බෑනේ නෑ එකපාරට හදන්න එපා. වරදවා ඇසිරෙනක විතරක් අදන්න භුක්ති විඳින්න. හැබැයි වැරදි විදියට භුක්ති විඳින්න එපා කියලා එයාව යම්කිසි සීමාවකට ගයනවා. අපි එයාව යම්කිසි සීමා කරලා කොටු කරනවා එයාව. එතකොට එයා මොකද කරන්නේ? ලස්සන දේවල් දකිනවා. තමන්ගේ අයිතිය තියෙන තමන්ට අවසර තියෙන දේවල් වල විතරක් ලස්සන බලනවා අනවශ්‍ය තැන් වල ලස්සන බලන්ට යන්නේ නැහැ තමන්ගේ ගස්වල තියෙන තමන්ගේ වත්තේ තියෙන ඉඩමේ තියෙන ගස්වල සිරි නරඹනවා අනුන්ගේ වත්තේ තියෙන ගස්වල සිරි නරඹන්න යන්නේ තමන්ගේ භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ ලස්සන බලනවා හැබැයි කිසිම භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ ලස්සන බලන්නේ මෙයා මේ විදිහට සීමා වෙනවා එහෙනම් තමන් ශ්‍රවණය කරනවා ඒ ශ්‍රවණය තුලින් කවදාවත් එයා මත් වෙන්නේ නැහැ. ඒ ශ්‍රවණය තුලින් ඇතිවෙනා වූ ධර්මතාවය විතරක් ගන්නවා. හැබැයි අහන එක තාම නවත්තලා නැහැ. කෑම කන එක නවත්තලාද කියලා ඇහුවාම එයා කියනවා කෑම කන එක නවත්තලා නැහැ. කනවා පමණ දැනගෙන කනවා. අවසරයකින් යුතුව කනවා. ඔරකම් කරන්නේ තවත් කෙනෙක්ගේ දෙයක් පැරගන්නේ එහෙනම් අවශ්‍ය දේ ඉල්ලාගෙන පමන දැනගෙන ගන්නවා එහෙනම් මෙයා සීමා වෙලා එහෙනම් ස්පර්ශය පිළිබඳ පොට්ටබ්බය පිළිබඳ ආනකොටයා කියනවා සන්තෝෂයෙන් අපි නිරවුල්ව රස්සාවල් කරලා අපි ධාර්මිකව සොයා සපයාගෙන අම්බ කරගත්ත මුදලෙන් ලස්සනට අපේ පෞල් ජීවිතය ගත කරගෙන යනවායි කියලා කියනවා. එහෙනම් මෙතන එයා සීමා වෙලා එයාට යම් යම් නීති රීති පැනවිලා එහෙනම් කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදය අපි පළමුවෙන්ම සමාදි වෙන්න ඕනේ බ්‍රහ්මචර්යාවට යන්න කලින් ඒක ඊට වඩා ගැඹුරු එකක් ඒක රකින්න ගොඩාක් ප්‍රඥාව ඕනේ එහෙනම් අපේ ජීවිතයේ කාමයේ සුමිච්ඡාචාරා සික්ඛාපදයේ රැකගෙන රැකගෙන යනකොට අපට තේරෙනවා මේ හැමදේම එකයිනේ ඇයි මගේ ගෙදර කට්ටිය දිහා බැලුවත් පිට කට්ටිය දිහා බැලුවත් දෙකම එකයිනේ කාන්තාවක්මනේ ස්වාමි පුරුෂයෙක්මනේ. ඇයි මේක වෙනස් වෙන්නේ? මගේ කියලා සීමාවක් ඇති වුණාට දෙකෙන්ම කෙරෙන්නේ එකමනේ. එහෙනම් පිටගම් වල ගස්වල ලස්සන බැලුවත් මගේ වත්තේ මිදුලේ ගස් දිහා බැලුවත් ඔක්කොම ගස් නං මේකේ ඔප්පුවෙන් වෙන් වෙච්ච ප්‍රශ්නේ විතරනේ තියෙන්නේ. ඔප්පුවක් නැත්නම් ප්‍රශ්න දෙකම එකයිනේ. මේ දෙක තුලම එක මට්ටමක් පවතින එක එයාට වැටහෙනවා. යම්කිසි කෙනෙක් කියන දේ ආගෙන ඉන්නකොට ඒක ලස්සනයි කියලා ආනවනම් කොච්චර ධර්මකාරණ ඇවුණත් එයා ඒ ධර්මයට මත් වෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සම්මා දෘෂ්ටියක් තියෙනවා මේ කන පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ කනටත් යම්කිසි කාරණාවක් ලෝකෙට ප්‍රකාශ කරනවා. ඒ තමයි ඇයෙන හැම දෙයක්ම සම්මා දෘෂ්ටියෙන් ආගන්න. එහෙනම් මේ ධර්මය ඇයෙනකොට මේ කන් දෙකට මීපැණිවක් කරනවා වාගේ මේ කන් දෙක මත් වෙනවා. මේක කවදානම් ආගන්නද? කොතනින් ආගන්නද එහෙනම් මේ ධර්මයේ තියෙන ගැඹුරු දේවල් විද්‍යාවන් ඇයෙනකොට අපේ කන් දෙක තරම් මත් වෙන කෙනෙක් නෑ. හැබැයි වැරදි සිද්ධ වෙන්නේ හේතුව ධර්මයට මත් වෙන සෑම දෙනා සම්මා දෘෂ්ටියේ ඉන්නවා. ධර්මය නිසා යම්කිසි කෙනෙක් මුලා වෙනවා නම් එයාගේ මුලාව සම්මා මුලාවක්. තුනුරුවන් කෙරෙහි තියෙන මුලාවක්, නිවන පිළිබඳ තියෙන මුලාවක්, සංසාර විමුක්තිය පිළිබඳ තියෙන මුලාවක් ඒ මුලාවෙන් අකටයුත්තක් වෙන්න මායයෙන් බේරෙන එකයි වෙන්නේ දැන් බලන්න අපි මායයට මුලා වෙන එකයි අපගේ කාමරේ බිත්ති අතරට මුලා වෙන එකයි කොච්චර වෙනසක්ද කියලා එතනදී අපට අනතුරු වෙනවා කාමරේ මුලා වෙච්ච කෙනෙකුට අනතුරු වෙන්නේ නැහැ. එයා ආරක්ෂිතව තම මුලා වෙලා තියෙන්නේ. ඒ විදිහට අපේ ජීවිතය අපි ආරක්ෂිතව මුලා කරනවා නම් ආරක්ෂිතව දෘෂ්ටිගත කරනවා නම් ඒකෙන් වරදක් නැති බව තථාගතයන් වහන්සේ දේශනා කරනසේක. එහෙනම් මේ විදිහට කල්පනා කරලා බලනකොට අපේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පාතුලින්ම අපේ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදය ආරක්ෂා කරන්නට ඕනේ ආරක්ෂා කළ යුතුය ඇත එහෙනම් අපගේ ජීවිතය අපි මේ විදිහට ක්‍රමානුකූලව වඩනකොට අපට තේරුම් යන උත්තරීතර මංගල කරුණක් තමයි සද්ධර්ම කාරණාවක් තමයි මේ ලෝකේ අපි කොච්චර සීමා වෙලා ඉතියත් සීමාව තුල ඉඳගෙන කරන්නේත් ඒකනම් සීමාවෙන් පිටගින් කරන්නේත් ඒකනම් මේ දෙකම එකයි ඒකේ වෙනසක් නැහැ මේක තේරුම් ගත්තාම එයා කියනවා මේ දෙකම එකයි මේවා ඔක්කොම අත්තරිනවා එයා භාර්යාවත් අත්තරිනවා ස්වාමි පුරුෂයාත් අත්තරිනවා දරුවොත් අත්හරිනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් ඔක්කොම අත්හැරලා බෝඩ් එකක් ඉල්ලනවා. කැමැති කෙනෙක් කැමැති තරම් ගන්න ඕනම කෙනෙකුට ඕන තරම් පෙට්ටගම් පුරවගෙන යන්න පුළුවන්. කාගින්වත් අවසර ඕනේ නැහැ කියලා බෝඩ් ටික එල්ලුවා. සාදුකාරයක් දුන්නා. ඇරිලා බලන්න නැතුව පිටත් වුණා. ඒ තමයි අපේ මාබෝසත් වේලාම බ්‍රාහ්මණයා. එහෙනම් අපේ ජීවිතවල අපි තාම බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි රකින්න මට්ටමට ඇවිල්ලා නැහැ. හැබැයි සිකපදය අපි ආගන්නවා. ඒක නැවත කියා ගන්නවා. නමුත් රකින්නේ නැහැ හේතුව ඒ මානසිකත්වය අපට ඇවිල්ලා නැහැ. තාම අපේ ඥාතියෝ මෙනෙහි වෙන්නේ නැද්ද? අපේ පවුලේ අය මෙනෙහි වෙන්නේ නැද්ද? දරුව මුණුබුරෝ මෙනෙහි වෙන්නේ නැද්ද? වතු පිටි මෙනෙහි වෙන්නේ නැද්ද? අපේ ඉඩම් කඩම් මෙනෙහි වෙන්නේ නැද්ද? පරණ ජීවිතයේ මතකෙට ඇවිල්ලා අලුත් අලුත් නාට්‍ය රඟපාලා නැද්ද? නිතර නිතර ඒ කට්ටියට කතා කරන්න ඕනේ, උදව් කරන්න ඕනේ, බේර ගන්න ඕනේ. ඒ කට්ටිය මගේ කට්ටිය මම ආරක්ෂා කරන්න ඕනේ, යුතුයකම් වාක්‍යයෙන් මම කරන්න ඕනේ කියලා ඉතනවා නම් තාම බ්‍රහ්මචර්යාව රකින මානසිකත්වයේ ඇදිලා නැහැ කියන එකට අපිම සාක්ෂි දරනවා වෙන කවුරු සාක්ෂි කියන්න ඕනේ නැහැ. එහෙනම් කාමයේ සුමිච්ඡාචාරා කියන එක ගී මට්ටමින් රකින්න එකක්. එහෙනම් ගීයන්ට ඒක ප්‍රශ්නයක් නෑ. එයා විඳිනවා සීමා සහිතයි. හැබැයි සීමාව තුළ ඉඳගෙන කරන එකයි සීමාවෙන් පිට ඉඳගෙන කරන එකයි දෙකම වෙනසක් නෑ. හැබැයි එයා ඒක දන්නේ නෑ. එයා ඒක දන්නේ නැතු එයා කියනවා මම ගොඩාක් සීලවන්තයි. මම ශික්ෂාපද කඩන්නේ නෑ. හැබැයි කාමයේ සුමිච්ඡාචාරා කියන එකත් ශික්ෂාපදයෙන් කඩන එක තමයි. කාමයේ වරදවා නොඇසිරෙනවයි කියලා කියන්නෙම එයා නීත්‍යානුකූල කාමයේ විඳිනවා ඇසිරෙනවා කියන එක ඒ කර්මයට ඉපදෙන්න එපාය. ඒකයි ගිහි කට්ටියට ගොඩාක් දුරට නිවන ප්‍රමාද. සසුන්ගත වෙච්ච ස්වාමින් වහන්සේලා ලක්ෂයක් රාත් වෙනකොට ගිහි මට්ටමින් සුද්ධෝතන රජුරෝ විතරක් රාත් වෙනවා. දාරු කීරිය විතරක් රාත් ඇයි ගී මට්ටමෙන් 3 දෙනෙක් 4 දෙනෙක් රාත් වෙනකොට පැවිදි මට්ටමෙන් ලක්ෂ ගණන් කෝටි ගණන් රාත් වෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ රකින්නේ බ්‍රහ්මචර්යා වේරමණීය එහෙනම් කාමයේ වරදවා ඇසිරෙන්නේ නැහැ කියලා කියන්නෙම එයා පංචකාමයන් පිනවනවා කියන එක පංචකාමයන් පිනවන කෙනාට මොන මාර්ගඵල නිවන් අවබෝධයක්ද එයා තාම මේ ලෝකයේ මගුල් සක්වලේ කාමයේ විඳමින් පවතිනවා එයා භුක්ති විඳ විඳ නිවන් දකින්න ඇදුවට නිවෙන්න බෑ මේක ඇවිලෙනවා. කාමයේ කියලා කියන්නේ දරදානවා. මේක ගින්නක්. කාමයේ කින ගින්න කොහොම වින්දාත් මේක ඇවිලෙනවා. ගිනි පුපුර දාගෙන මේක පුපුරවනවා. එහෙනම් අපි කාමයේ සුමිච්ඡාචාරා සික්ඛාපදය රැකලා නිවන් යන්න උත්සාහ කරනවායි කියලා කියන්නෙම නිවන අපි ඈඩ් කරනවා කියන එක නිවනට ප්‍රමාද වෙනවා කියන එක එහෙනම් අපගේ ජීවිතය තුළ අපි මේ සික්ඛාපදයෙන් නිදහස් වෙන්න ඕනේ නම් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ හැමතැනම තියෙන කාමය හේතුව මේ පෘථුවියට කියනවා තවත් නමයි කාම ලෝක කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැක්කා මේ මාපොළව කාම ලෝකයක් කියලා. ඒ නිසා අපි සියලෝම දෙනා පංචකාමයන් පිනව පිනව නිවන් යන්න උත්සාහ කළාට නිවනට අවශ්‍ය කටයුතු කළාට කවදාවත් අපිට නිවන් දකින්න බෑ හේතුව කාමයේ විඳිමින් කාම ලෝකයේ අන්තර්ගත වෙලා ඉන්න නිසා ඇලිලා ඉන්න නිසා මේකම ඉපදෙන්න තව තව කර්ම අදමින් ඉන්න නිසා මේක අපේම ලෝකයක් කරගෙන ඉන්න නිසා එහෙනම් අපේ ජීවිතයේ උත්තරීතර ශික්ෂාපදයේ යථාර්ථය විද්‍යාව අපි ශ්‍රවණය කළා. එහෙනම් මොකද්ද මේ කාමයේ සුමිච්ඡාචාර කියලා කියන්නේ? අද ඉඳලා මම මේක නීතියානුකූල විඳින්නෙත් නෑ. නීති විරෝධී ලෙස විඳින්නෙත් නෑ. මට මේ කාමයෙන් වැඩක් නෑ කියලා වේලාම බ්‍රාහ්මණයා වාගේ බෝඩ් අයක් හදන්න ඕනේ. වීගබඩාවට බෝඩ් එකක් එල්ලුවා. ඒ වගේම තමයි මුද්‍රික පාණේ වාගේ හොඳ යුස තියෙන ගබඩාවට බෝඩ් එකක් එල්ලුවා. ඒ වගේම තමයි වටිනා ගෞරව නම්බු නාම තියෙන මුතුමැණික් පෙට්ටගම් වලට බෝඩ් එකක් එල්ලුවා. නිතර නිතර කැළඹීමට හේතු වෙච්ච බඩමුට්ටු හැම එකටම බෝඩ් එකක් එල්ලුවා. සියලුම දෙයට සාදුකාරයක් දුන්නා. එහෙනම් අපේ අසකන දිවනාසය සම කියන මේ ආයතන අයතම බෝට් පාක් අපි එල්ලන්න ඕනේ. මොනවද කැමති කෙනෙක් කැමති එකක් අරගෙන යන්න මට මේකේ අයිතියක් නැත කියලා බෝඩ් එකක් එල්ලුවාම පේනවනම් පේන කෙනාට පෙනිච්චාවේ මට ප්‍රශ්නයක් නැහැ. අන්න දැන් නිවැරදි මාර්ගයේ ගමන් කරනවා. ඇයෙනවද මොනව ඇවුනත් ප්‍රශ්නයක් නැහැ. ඇයෙන කෙනාට ඇයිච්ඡාදයෙන් මට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවනම් අන්න එයා ආර්ය මාර්ගයේ යනවා. රසයිද කමන්නේ දැනෙන කෙනාට දැනිච්ඡාදයෙන් මට ඒක ප්‍රශ්නයක් නෑ බඩගින්න නිවා ගන්න ඕනේ කියලා කාලා දානවා. එයා ආර්ය කුලේ ඉපදිච්ච කෙනෙක්. ගඳෙන් සුවඳෙන් මට වැඩක් නැහැ. නාසයට දැනෙනවනේ ඒක නාසයේ ප්‍රශ්නය මට ඒක අදාළ නැහැ කියලා. ගඳේදී සුවඳේ සත පාකට ගණන් ගන්න නැතුව ඉන්නවනම් එයා භාග්‍යතුන් වහන්සේගේ සරණාගතයෙක් වෙලා මේ කය පිනවන්නේ නැත්නම් මේ පොට්ටබ්බේ පිනවන්නේ නැත්නම් කිසිම කෙනෙකුට කය ස්පර්ශ කරන්න දෙන්නේ නැත්නම් එයා මේ කය බුදුමැදුරක් වාගේ බොහොම විනයෙන් සීලයෙන් පරිස්සම් කරනවා නම් මේ කයට නිନ୍ଦා අපවාද ඇති නොවෙන්නට වග බලා ගන්නවා නම් එයා තථාගතයන් වහන්සේගේ සරණ යන බුද්ධ පුත්‍රයෙක් එහෙනම් කල්පනා කරලා බලන්න මේ කාමයේ සුමිච්ඡාචාරය කියන සික්ඛාපදය අපි ගැඹුරින් වටාගෙන තේරුම් අරගෙන මේ ශික්ෂාපදයෙන් අපි නිදහස් වෙලා අපි Brahmacharyaවට එන්න නම් මේ ආයතන අයෙම විඳින එකයි විඳවන එකයි නවත්තන්න ඕනේ. අපගේ ජීවිත කාලය තුල කවදාවත් මේ කාමයේ විඳින්න නැති මට්ටමට අපි අදන්න පුළුවන් නම් එදාට තමයි බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදයේ සමාදි වෙන්නේ මේ සතරමා භූතය අපට নমස්කාර කරනවා උත්මේ කැවිල්ලා ආර්ය කුල පුත්‍රේ කැවිල්ලා ආර්ය ජාතිය කෙනෙක් ඇවිල්ලා මේ සතරමා භූතයා নমස්කාර කරලා මල්ලට ගන්නවා, ගෙඩිපළ දෙනවා, උන්වහන්සේට දානමාන විශ්වය සපයනවා. එහෙනම් අබ්‍රහ්මචර්යා කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව නැතුව පංචකාමයන් පිනව පිනව කාම ලෝකයේ මත් වෙලා අතරමං වෙලා ඉන්න කෙනාට තමයි අබ්‍රහ්මචර්යාවේ නිරත වෙනවා කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිත කාලය තුලම අපි අබ්‍රහ්මචර්යාවේ ඉන්නේ නැති ඇසකන දිවනාසය සමසිත පිනවන්න නේද අපි අම්බ කරන්නේ පෙට්ටගම් පුරවන්නේ, ඉඩම් බදාගන්නේ, ගෙවල් ලදාගන්නේ පංචකාමයන් වලට තියෙන රුචිය නිසා. පංචකාමයන් වලට තියෙන රුචිය නැත්තම් අබ්‍රහ්මචර්යාවේ එයා ඇසිරෙන්නේ නැත්තම් කවදාකවත් එයාට මේවා භුක්ති විඳින්න පුළුවන් කමක් නැහැ. ලද දෙයින් සතුටු වෙනවා මිසක් ඒ මොහොතට හම්බෙන්නේ මොනවද? ඒක තුලින් සන්තෝෂ වෙලා සාදුකාරයක් දෙනවා මිසක් එයා කවරදාකවත් මේ ලෝකේ අනවශ්‍ය දෙයක් කරන්නේ නැහැ. එහෙනම් බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොනවද? මේ ආයතන අයටම තියෙන අදිශික්ෂා පදයක්. මේ ශික්ෂා පදය සම්පූර්ණ විනය පිටකයට එහාට ගිය එකක්. සම්පූර්ණ විනය පිටකය පුරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකක්. සෑම බුදුවරු මේ ලෝකෙට දේශනා කරපු ධර්මයක්. එහෙනම් මේ ධර්මයේ තුල අපගේ චරිතය ගොඩනගා ගන්නේ කොහොමද කියලා බලනකොට මේ ඇසෙන් අද ඉඳලා මොකවත් පිනවන්න එපා. මගේ මට අයිති කියලාවත් පිනවන්න එපා. අයිති නෑ කමන්න යන ගමන් පොඩ්ඩක් බලාගමු. ඒ වින්දනේ ඇති කියලා ඒ විදිහට අනවසරයෙන් විඳින්න යන්නත් එපා. එන අවසර අනවසර කියන දෙක තුලින්ම මේ ඇසේ තියෙන කාමය පිනවන්න නැත්නම් අපි ඇසෙන් බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදය සමාදි වෙනවා. ඒ වගේ තමයි අපට කියන දෙයක් ආගන්නවා ඒ කියන්නේ ලෝකෝත්තර නැති මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප කියන නිවනට අදාළ නැති එකක් අපට කියන දෙකක් අපි ආගන්නවා ඒ වගේම තමයි අනුන්ට කියන එකක් හොඳට කන් ඒකත් ඔරෙන් ආගන්නවා මේ දෙකම කාමයේ වරදවා ඇසිරීමක් අබ්‍රහ්මචර්යා ගුණාංගයක් එහෙනම් අපට නිවනට අදාළ නැති එකක් කියනවා නම් අපි විදර්ශනාවට සමවැදිලා විදර්ශනා භාවනාවට සමවැදිලා අපි ඉන්නවා ගල්ගිල්ලා වාගේ වචනයකින්වත් කතා කරන්න හේතුව ඒක නිවනට අදාළ නැති දේවල් වලට අපි විඳින්න යන්නේ. ඇයි අපි ඒක විඳින්න යන්නේ? ඒක තුලින් කර්ම හැදෙනවා. ද්වේෂය ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා. ඇයි අපේ ಗುಣධර්ම අපි විනාශ කරගන්නේ? අපි විඳින්නේ නැහැ. ඇයෙන එකක් ඕන එකක් ඇවිලා ගියා දැන් කනට අදාළ ප්‍රශ්නයක් මට අදාළ නැහැ. විඳින්න නැතුව විඳවන්න නැතුව ඉන්න ඕනේ. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් ලෝකෝත්තර එකක් කියනවා ඒ කියන කාරණාව විඳිනවා. ඒ විඳීම තුළින් ලෝකෝත්තරව නිවීමට අවශ්‍ය කටයුතු කරගන්නවා. මේකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම බ්‍රහ්මචර්යා කියලා. එහෙනම් Brahmacharyaවේ නිරත වෙන කට්ටිය මොනවද කරන්නේ? කන් වලින් නිවනට අදාළ දේ විතරයි ගන්නේ. පැවැත්මට දුකට ඉපදීමට හේතු මොකවත් ඒගොල්ලෝ ග්‍රහණය කරන්නේ මේ විදියට අපිට Brahmacharya සීලය සමාදි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි කටට ඇතුල් වෙන සෑම ආහාරයක් පිළිබඳව අපි පරිස්සම් වෙන්න ඕනේ. අනේ මේක රසයි ගින් තව ටිකක් බෙදා ගන්න ඕනේ කියලා වැඩිපුර බෙදා ගන්නවා නම් බෙදාගත්තේ අපරාධේ දන්නේ නැනේ මෙච්චර රසයි කියලා. නැත්තම් තව ටිකක් බෙදා ගන්නවයි කියලා බෙදපු එක තාම කාලා නැහැ. බෙදපු නැති එක ගැන දුක් වෙවි, කරදර වෙවි, කඳුළු සලනවා මොනතරම් මුලා වෙලාද පුතුජනයක්ද. එහෙනම් බෙදාපු ටික ඉසලා කාලා ඉන්න පාය. ඒක වරුණාට පස්සේ ඊළඟ පියවර ගැන වර්තමානය ගැන කල්පනා කරන්න එපාය. අපේ අඩුපාඩු මෙච්චර තියෙනවා නම් එහෙනම් අපි ඉස්සෙල්ලාම කාමයේ සුමිච්ඡාචාර රැකලා ඒක තුළින් ඒ අවබෝධය අරගෙන ඒ යථාර්ථය දැනගෙන පස්සේ අබ්‍රහ්මචර්යාව රකින්නවා. එහෙනම් මේ දිවට දැනෙන සෑම රසයක් තුළින්ම අදහිඳලා බ්‍රහ්මචර්යාව රකිමු. බ්‍රහ්මචර්යාව තුළ අපගේ දිව අපි ජීවත් කරවමු. ඒ වගේ තමයි අපි කතා කරන වචන ලාභයේ බලාපොරොත්තුවෙන් පරිගැනීම බලාපොරොත්තුවෙන් මාන්‍ය ආංකාරයේ උඩඟුව බලාපොරොත්තුවෙන් ගෞරව ප්‍රශංසා බලාපොරොත්තුවෙන් අපි කොච්චරනම් ලෝකේ කරුණාකාරණා කතා කරන්නට ඇද්ද මේ හැම එකක්ම කාමයක් නේද ලෝභ කාමය, වෛර කාමය, නිന്ദා කාමය, ප්‍රශංසා කාමය මේ හැම එකක්ම විඳිනවා අපි. එහෙනම් බ්‍රහ්මචර්යාව කියන සීලය රකින්නේ කොහමද? අද ඉඳලා මේ ලෝකේ ජීවත් වෙන අන්තිම තප්පරේ වෙනකන් නිවනට අදාළ කාරණා විතරක් කතා කරමි. නිවන පිළිබඳ පමණක් සාකච්ඡා කරමි. කෙනෙකුගේ නිවීම පිණිස පමණක් කතා කරමි ඉන්න යාට මොකවත් කතා නොකරමි කියන සික්ඛාපදය තමයි මේ වචනයට ශබ්දයට දෙන්න පුළුවන් බ්‍රහ්මචර්යාව කියන උත්තරීතර ශික්ෂාපදය ඒ වගේ තමයි අපේ නාසයට ඇතුල් වෙන ගන්ධය තුලින් මොනම ගන්ධය ඇතුල් වුණත් එකකටවත් අවු වෙන්න එපා සෑම ගන්ධයක් තුළින්ම මේ නාසයේ කර්ම ඇති නැතුව පරිස්සම් කරගන්න විඳිනවයි කියලා කියන්නෙම එයා කාමයේ වර්ධවා ඇසිරෙනවා දැන් සුවඳක් දැනෙනවා සුවඳ විඳිනවා කාමයේ වර්ධවා ඇසිරුණා එහෙනම් ගඳක් එනවා නම් දැන් ඒක විඳින්නේ නැහැ නේද එහෙනම් දැන් ශික්ෂාපදේ රැකෙන්න එපාය එතනත් කැඩිලා එහෙනම් ගඳක් දැනෙනකොට ගැටෙනවා ද්වේෂය විඳිනවා සුවඳ නෑ ගඳයි මේක අපාසුයි කියලා අපාසුතාවයේ විඳිනවා අසීරුකම විඳිනවා වේදනාව විඳිනවා දුක විඳිනවා ඒ විඳීම තුලිනුත් කාමයේ වරදවා ඇසිරෙනවා එහෙනම් මේ විදියට අපේ නාසයෙන් අපේ බ්‍රහ්මචර්යා සීලය රකින්නේ කොහමද ගඳ හෝ වේවා සුවඳ හෝ වේවා දැනෙන්නේ නාසයට නාසය විසඳගනි මට ඒක අදාළ නැහැ මගේ ප්‍රශ්නයක් නෙමෙයි හේතුව ගඳ සිතට දැනෙන්නේ දැනෙන්නේ නාසයට අන්න ඇදුවා සිත බ්‍රහ්මචර්යා සීලය සමාදි කෙරෙව්වා මේ විදිහට අපගේ ආයතන එකින් එකට සමාදි කරවගෙන එනකොට අපේ කායික ස්පර්ශය පිළිබඳව අපට අදාසෙනවා මේ කයේ ඇඟවීම් වලට බාල් වෙලා මොනතරම් වහලෙක් වුණාද කල්පනා කරලා බලන්න ඇඟීම් බර දේවල් ඉතන් නැතුව රාගයේ ඇවිස්සිච්ච දවසක් තියෙනවද කිසිම රාගික අදහසක් නැතුව කාමුක අදහසක් නැතුව රාගයේ ඇවිසිච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් අත්ුස්සන්න කියලා කිව්වම කෝටි 800 එක්කෙනෙක්වත් අත්ුස්සන්න හේතුව එහෙම ඇති වෙන්නේ නැහැ එහෙම ධර්මතාවයක් මේ ලෝකේ තියෙනවා නම් නිකන් ඇති වෙනවා නම් නිකන් අපායට යනවා නම් නිකන් ආනන්තරිය වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ ඇයි ඒවා දේශනා නොකළේ කියන ප්‍රශ්නේ ඇති වෙනවා. මේ ලෝකේ කිසිම මිනිසෙකුට ඔටෝ ජියර් නැහැ. ඔක්කොම මැනුවල් ජියර් තියෙන්නේ. කාමයේ වර්ධවා ඇසිරෙන්න අපි විසින් චේතනාවක් අදලා මේ මේ විදියට ඇසිරෙනවයි කියලා තව තවත් සිතිවිලි ඇති වෙලා ඒකට පරිසරයේ සූදානම් කරලා වාතාවරණය හදලා ඒකට සම්පූර්ණම එයා නිර්වුල් උන් නැත්තම් එයා ඒකට සම්පූර්ණයෙන්ම අවුල් වෙලා වැඩ රාජකාරියේ අයිතිකාරයා උන් නැත්තම් ඒ වරද වෙන්නේ නැහැ ඒ වගේ තමයි ඔරකමකුත් නිකන් වෙන්නේ නිකන් යනකොට අර බිලිකොක්කට පැටලෙනවා වාගේ ඇඟිලි වලට බඩමුට්ටු පැටලිලා එම ගියන් තියනවද? එහෙම යන්නේ නැහැ. එහෙම ගියාම කොරකමක් වෙන්නේත් නැහැ. එයා දන්නේත් නැහැ. එයාගේ ඇඟේ පැටලිලා ගියේ මොනවද කියලා. එහෙනම් ඔරකම වෙන්න ඉස්සල්ලාම හිතන්න ඕනේ. ඔරකම වෙන්න සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරමු කරපු දෙයට උපක්‍රම යොදවන්න ඕනේ. ඒක ඔරකම් කරන චේතනාව ඇති කරගෙන ඒ චේතනාවට අනුව ඒක අපේ අතට ගන්න ඕනේ. ඒ අයිතිය අරයාගෙන් නැති කරලා අපේ අයිතිය යටටපත් කරන්න ඕනේ. මේ කාරණා නැත්තම් ඒක ඔරකමක් නෙමෙයි. නිදාගෙන ඉන්න මිනිස්සයා ඇඳෙන් බිම වැටෙනවා. එයාට කියලා තියෙන්නේ ඇඳේ නිදා ගන්න බිම නිදා ගන්න බෑ. බිම නිදා ගන්න අවසරයක් නැහැ. එතකොට ඇඳට විතරයි එයාට දාණය දීලා තින්නේ. හැබැයි පොළවේ ඉන්න බෑ අදින්නා දාණය ඒක පූජා කරලා නැහැ. නිදාගෙන ඉන්න මිනිස්සයා ඇඳෙන් පෙරලා බිම නිදියා දන්නේ නැකිටාම එයාට අදින්නා දාන කළයි කියලා චෝදනා කරන්න පුළුවන් දේ මිනිස්සයා දන්නේ නැහනේ. එහෙනම් නොදැනුවත්ව වෙන මොකවත් මේ ලෝකයේ ශික්ෂාපදයේ කැඩුනයි කියන මට්ටමට සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකයේ ස්පර්ශය කියන පොට්ටබ්බේ කියන මේ කය යම්කිසි ඇඟීම් වලට වාල් වෙලා යම්කිසි වරදකට පෙළඹුණා නම් ඇත්තටම ඒක අපි විසින් සූදානම් කරලා සංවිධානය කරලා උපක්‍රමශීලීව ස්ථාන තෝරාගෙන කාලය ඒ වෙලාව අවස්ථාව තෝරාගෙන අපි විසින් අපට ඌනියම කරගත්තා මිසක් මේ ලෝකේ කවුරුත් අපට එහෙම කර එකක් කරලා නැහැ. එහෙනම් මේ පොට්ටබ්බේ කියන ස්පර්ශය තුළින් ඇතිවෙනා වූ කාමයේ පිළිබඳව අපි Brahmacharya රකින්න ඕනේ නම් සමමත සිත පීඨා සිය පවත්තන්න. ඇඟීමක් ඇති වෙනකොටම කියන්න ආහා දැන් බලන්න Brahmacharyaව කඩලා දැන් කාමයේ සුමිච්ඡාචාර වලට යන්න හදනවා. එතන ඉඳලා කාමයේ සුමිච්ඡාචාරා කඩාගෙන කිසිම සීලයක් නැති දුස්සීලයක් වෙන්න හදනවා. ඕක නේද කියන්නේ මං කියවන්නේ ශික්ෂාපදයේ ගත්තා සමාධි වුණා මේව කරන්න එපා කියලා කියලා තරවටු කරලා අර ආපු සිටිවිල්ල මුලත් එක උදුරලා විසි කරනවා. රාග සිටිවිල්ල ආපු ගමම්ම උදුරලා විසි කරනවා. කාම සිටිවිල්ල ආපු ගමම්ම ඒ පළවෙනි සිටිවිල්ලම උදුරලා විසි කරනවා. ඇඟියුම් බර චේතනාවක් ආපු ගමම මුල පිටිම අල්ලලා ඇදලා උදුරලා විසි කරනවා මේම කරාම ඇඟින් බර වැඩි වෙන්නේ නැහැ. චේතනා එකින් එකට එකතු වෙන්නේ නාන ප්‍රකාර චේතනා ඇති වෙලා සැලසුම් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ ස්ථාන තෝරන්න වරදවා ඇසිරෙන්න උපක්‍රම යොදවන්න මේවා එක පියවරකටවත් යන්නේ නැහැ. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම මේ බඹයක් විතර උස තියෙන මේ කයේ අබ්‍රහ්මචර්යාව ශික්ෂාපදයේ රැකිලා බ්‍රහ්මචර්යාව කියන සීලෙ ලෙලදෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපද හැම එකක් තුලින්ම අපට දීලා තින්නේ ලෝකෝත්තර නිවීම පිණිස අපගේ සංසාර විමුක්තිය පිණිස එහෙනම් කොච්චර තථාගතයන් වහන්සේ අප පිළිබඳව මහා කරුණාවෙන් බැලුසේක්ද ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව මේ ශික්ෂාපද එකින් එකට එක එක මට්ටම් වලින් විස්තර කරලා බලනකොට අපට පේනවා භාග්‍යතුන් වහන්සේ අදත් අපිත් එක්ක ජීවමානව වාසය කරනසේක තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පිරිනිර්වාණය ඒ පරිනිර්වාණය අපට විශ්වාස කරන්න බෑ හේතුව මේ සෑම නාම රූප ධර්මයක් තුලින්ම සෑම විනයක් තුලින්ම ශික්ෂාපදයක් තුළින්ම භාග්‍යතුන් වහන්සේ අදත් ජීවමානයි. එහෙනම් මේ ධර්මතාවය අපගේ ජීවිතය තුළ අපි ක්‍රියාත්මක කරවන්න ඕනේ. අද ඉඳලා අපේ බ්‍රහ්මචර්යාව කියන සීලය අපි ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් අපේ සිතේ තියෙන කාමය තමයි මනෝ සංචේත ආහාර වලට තියෙන කාමය. මොනවද මනෝ සංචේත ආහාර කියලා කියන්නේ චේතනාව මුල් කරගෙන විඳින්නා වූ කාමය අසුවලාට මම මේම කරමි අසුවලාගේ දේ මේ විදියට ගනිමි අසුවලාට මේ විදියට පාර දෙමි මේ වාගේ වචන වලින් නිඳා කරමි අපාස කරමි අසුවලා පිළිබඳ මේ විදියට අසත්‍ය දෙයක් ප්‍රකාශ කරමි කියන චේතනාවලින් අපි කාමයක් විඳිනවා අද ඉඳලා අපි ඒ කාමෙන් නිදහස් ඕනේ. මේ සිතට කිසිම කාම සිතවිල්ලක් ඇතිවෙන්න දෙන්න එපා. මේ සිතට කිසිම අසත්පුරුෂ චේතනාවක් ඇති වෙන්න දෙන්නපා ඇති වෙච්ච ගමන් සීලය පීඨවන්න නැවත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් කියලා නැවත සිල් ගන්න සිල් අරගෙන කියන්න මම දැන් සිල් සමාදන් වුණා මේ සිතවිල්ල කීයටවත් මේකට මං නැවත එන්න දෙන්නේ නැහැ කියලා සිත පිළිබඳව 100න් පරිස්සම් කරන්න නැත්තම් මේ සිත කාමයට ගොදුරු වෙනවා මේ සිත නැවත නැවත වරදට අසු වෙනවා අපගේ ජීවිත කාලය පුරාම මේ චෛතසික මොනවද කරලා තින්නේ කියලා බැලුවාම සෑම අවස්ථාවකම අපේ චෛතසිකය নানা ප්‍රකාර වැරදි වලට අවුලා විවිධාකාර කාමයන් විඳවලා එයා අපායට යන්න නැවත නැවත ඉපදෙන්න මේ සංසාර භවයේ දුකේ ඉමිකම් කියන්න එයා කටයුතු කරගත්තා එහෙනම් බ්‍රහ්මචර්යාවයත් කියන ශික්ෂාපදය අපි රකින්න නම් මේ බ්‍රහ්මචර්යාව තුළ අපගේ භවය අරියට පීඨවන්න නම් අපි ලබාපු මිනිසත් භවය බ්‍රහ්මචර්යාව තුළ අපි පවත්වාගෙන යන්න නම් අපි විසින් කළ යුතු කාරණාව තමයි මේ චෛතසික පිළිබඳව අපගේ අවධානම චිත්තානුපස්සනාව පිහිටීම සෑම මොහොතක් ගානේ සෑම අවස්ථාවක් ගානේ අපගේ සිතවිලි පිළිබඳව කල්පනාවෙන් ඉඳගෙන ලෝභ ద్వේස මෝහ රාග වෛර කියන චේතනා ඇතිවෙන්න නොදී අවේර අලෝභ අද්වේෂ අමෝහ කියන ලෝකෝත්තර සිතවිලි පාලවෙන්ට ඉඩදී අපි මේ සිත පෝෂණය කරනවා නම් ධර්මානුකූල ජීවත් වෙනවා නම් අපි තරම් මේ ලෝකේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාවේ ජීවත් වෙන කිසිම කෙනෙක් නැති තරම් එහෙනම් මේ ආයතන අයතුලින්ම අපි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදයේ සාකච්ඡා කළා ආයතන අයතුලින්ම බ්‍රහ්මචර්යාවේ යෙදෙන්නේ කොහමද බ්‍රහ්මචර්ය ජීවිතයක් ගත කරන්නේ කොහමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදය ඒකේ යථාර්ථය මොකද්ද ඒකෙන් කෙරෙන්න පුළුවන් උපරිමය මොකද්ද කියන එක පිළිබඳව අපි අවබෝධය ලැබුවා අබ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යා කාමයේ සුමිච්ඡාචාර කියන සික්ඛාපද තුනේම අවශ්‍යතාවය පංච කාමයන් පිනවීමේ කාම ඡන්දය කියන එක පිළිබඳව අපි දැනුවත් වුණා අවබෝධය ලැබුවා එහෙනම් අපගේ ජීවිතය තුළ මේ අවබෝධය කවදාකවත් අපි පෑර නොහරිමු. අපගේ මතකයෙන් අයින් නොකර ගනිමු. මේක අපේ සිතේ නිදන්ගත කරගෙන මේ සික්ඛාපදයේ පිළිබඳ ගැඹුරු ධර්මය මේ විද්‍යාව අපි නැවත නැවත සීකරමු. නිතර නිතර මෙනෙහි කරමු. අද ඉඳලා මේ සික්ඛාපදය අපේ ජීවිතේ කිසිම දාක කැඩෙන්න බෑ. මේ සික්ඛාපදය පිළිබඳව කිසිම කර්මයක් ගොඩනගෙන්න බෑ. හේතුව මේකේ යථාර්ථය අපි දන්නවා. මේක තුල තියෙන ගැඹුරු විද්‍යාව අපි දන්නවා. එහෙනම් අද හිඳලා අපි මේ සික්ඛාපදය මුළු සිතින් අරියට සමාදි වෙමු. අද හිඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. එහෙනම් අපි මේ සික්ඛාපදේ අපේ ජීවිතේ පළවෙනි වතාවටත්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 අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි එහෙනම් මේ සික්ඛාපදය අපේ ජීවිතයට අපි අලුතෙන් සමාදි වුණා අපේ ජීවිතයේ චරිතයක් වශයෙන් මේ සික්ඛාපදය අපි එකතු කරගත්තා අදින් පස්සේ අවසන් උස්ම එලනකම් අපගේ පාරමිතාව පරිපූර්ණ වෙලා පිරිණිවෙනකම් මේ සික්ඛාපදයේ නැවත සිටිවිල්ලකින්වත් අබමල් රේණුවක් වාගේ අංශු මාත්‍රෙන්වත් නැවත කැඩෙන්න බෑ. ඕනම තැනක ඕනම ඉරියව්වක ඕනම සමාජයක ඕනම පරිසරයක ඕනම ස්ථානයක ඕනම gedaraක අපට ඉන්න පුළුවන්කම තියෙනවා සික්කාපදේ කැඩෙන්න බෑ ආයතන අයතුලින් අද ඉඳලා අපි බ්‍රහ්මචර්යාවේ නිරත වෙනවා අබ්‍රහ්මචර්යාව විරමණය කරනවා මින්මතු මේ ආයතන අයතුලින් කාමයේ කියන නමවත් අපි ස්පර්ශ වෙන්න දෙන්නේ අද ඉඳලා මේ සික්ඛාපදය අපේ ජීවිතයේ බවට පාරමිතාව බවට අපගේ නිර්වාණ මාර්ගය බවට පත් කරගෙන මේ ආකාරයෙන් ජීවත් වෙමු ලබාපු මිනිසත් භවය මේ සික්ඛාපදය තුළින් නිමා කරමු අපගේ අඩුපාඩු සෑම එකක්ම මේ සික්ඛාපදය තුළින් ਸਰව සම්පූර්ණ කරගමු මේ ධර්ම දේශනාව, මේ නිර්වාණ පණිවිඩය, මේ කමඨාන ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවයේ පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න